අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා හරියට ගඟේ ගහගෙන යන ලබු කබලක්. ඒ කියන්නේ ලබු ගෙඩියක වේලිච්ච කටුව. ඒක බර අඩුයි. එතකොට වතුරට දැම්මෙන් පස්සේ ඒක නොනවත්වා ගහගෙන යනවා. එතකොට කවුරු හරි විසින් නැවැත්තුවොත් හරි මොකක් හරි පැටලිලා නැවතුනොත් හරි හැරෙන්නට නොනවත්වාම ගහගෙන යනවා. ඒ වගේ තමයි ප්‍රතඥ සත්වයාගේ මනස ලෝභ, ද්වේෂ, මෝහ අකුසල පාප ධර්මයන් එක්ක නිරන්තරයෙන් ගසාගෙන යනවා. එහෙම ගසාගෙන යන සිත తాවකාලිකව හෝ ඒ අකුසලයන්ගෙන් නිදහස් වෙලා කුසලයේහි පිහිටන්නේ කුමක් නිසාද සිහිය නිසා. දැන් මේ කාරණයත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන විදර්ශනා කරනකොට අපි හිතමු දැන් අර බුදු ගුණ සිහි කරනකොට මෙත් වඩනකොට අපිට පැහැදිලිව තේරෙනවා දැන් අකුසල් අරමුණු වලින් සිත නිදහස් වෙලා කුසලයේහි පිහිටියාය කියන බව. හැබැයි දැන් දෛනික ජීවිතයේ වැඩ කටයුතු අපි සිහිය පවත්වාගෙන කරගෙන යනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න මව් කෙනෙක් ආහාර පිසිනවා. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා ගෙදර දරේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. කාර්යාලයේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒතකොට ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙදෙනා කවර හෝ යහපත් කර්තව්‍යයක යෙදලා ඉන්නකොට ඒවා කුසල කර්ම හැටියටම වෙන් කරපු නම් කරපු ඒවා නෙමෙයි හැම මොහොතකම අපි යෙදෙන වැඩ කටයුතු. එතකොට එහෙම දෛනික කටයුතු කරනකොට අපි හිතමු තමන්ගේ වෘත්තීයමය කටයුත්තක යෙදිලා ඉන්නවා. දැන් මේ පින්කමක් කරනවා නෙමෙයි රැකියාවයි කරන්න කියන අදහස තමයි අපිට තියෙන්නේ. හැබැයි රැකියාව කරන අවස්ථාවේ රාජකාරී කටයුතු කරන අවස්ථාවේ උනත් අර මව කුස්සියේ ආහාර පාන පිළියෙල කරන අවස්ථාවේ උනත් ඒ කරන කටයුතු අසිහියෙන් කරනවා නම් අපේ ඇලීම් ගැටීම් මුලාවීම් ආදී හැඟීම් වලට වහල්ව තමයි ඒවා කරන්නේ. අර මෑණියන්නේ ආහාර පාන සකසනකොට ඒවා රසවත්ව හැදීමේ රස තෘෂ්ණාව එතකොට තමන් මේක හොඳට හදනවයි කියන එක්තරා මානපරවශ ගතිය මට තමයි හොඳට මේක උයන්න පුළුවන් කියන ආත්මාභිමානය සක්කාය දිට්ඨිය එතකොට මේ විදිහට තණ්හා මාන දිට්ටි වලින් සිත කෙලසාගෙන ඒ කටයුත්ත කරන්නට පුළුවන් හැඟීම් බර. එතකොට ඇය දැන් අතීතයේ සිහි කර කර නෙමෙයි ඉන්නේ අනාගතය උපකල්පනය කර කර නෙමෙයි ඉන්නේ වර්තමානයේ මේ කරන වැඩෙත් එක්ක තමයි ඉන්නේ. හැබැයි තණ්හා මාන දිට්ටි වශයෙන් ඒ කරන කාර්ය උපාදාන කරගනිමින් හැඟීම් බරව කටයුතු කරනකොට ඇය සිහියෙන් නෙමෙයි ඉන්නේ. ඇයගේ සිත කුසල් අරමුණක නෙමෙයි පවතින්නේ. දැන් එතකොට එතනින් ඉවත් කරලා කුසල් අරමුණක පිහිටවනවා කියන්නේ උයන ගමන් බුදුගුණ සිහි කරන්න ඕන කියන එකද? නෑ ඒක නෙමෙයි. දැන් අර ව්‍යංජනයේ සකසන එකම කරගෙන යනවා ආහාර පාන පිළියෙල කරන එකම කරගෙන යනවා. හැබැයි තණ්හාවෙන් මානෙන් දික්තියෙන් ඒ දිහා බලන්නේ නැතිව ඒ කරන කටයුත්තේ පරමාර්ථය අනුව හේතුඵල වශයෙන් નિවරදිව මෙනෙහි කරනවා. ඒ කියන්නේ දැන් මේ ආහාර පාන පිළියෙල කරන්නේ කුමකටද බොහෝ දෙනාගේ කුසගිනි නිවන්නේ. එතකොට මේ ආහාරයෙන් වැඩි දෙනෙකුගේ කුසගිනි නිවන්නට අවකාශ ලැබෙනවා. අන් අයගේ කුසගිනි නිවීම සඳහායි මේ ආහාරය පිළියෙල කරන්නේ. එතකොට රස තෘෂ්ණාවෙන් කෙලස් වඩවා ගන්නට නෙමෙයි, ඒ අයගේ ශරීර පෝෂණය කරන සැමියාගේ, දරුවන්ගේ, තමන්ගේ අනෙකුත් යම් කිසි කෙනෙකුට ආහාර දෙනවා නම් ඒ සියලු දෙනාගේ කය පෝෂණය කරන. ඒතකොට රසය කියන්නේ තෘෂ්ණාව ඇති කරගන්නට කාරණයක් නෙමේ. කය පෝෂණයට අවශ්‍ය සාධකයක්. ආයුර්වේදයේ කියනවා සප්ත ධාතුන් අතර රස ධාතුව එක ධාතුවක්. ඒතකොට රස ධාතුව තියෙන්න ඕන. ලුණු ඇඹුල් දැන් ඍෂිවරුපවා කැලෑවල ඉඳලා ලුණු ඇඹුල් සොයාගෙන ගමට එනවා කියන්නේ ඒ ලුණු රසය ඒන් ඇති කරනේ පෝෂණ ගුණය ඒ ලුණු රසයත් එක්ක තමයි බැඳී පවතින්නේ. එතකොට ඒ පෝෂණ කොටස් ශරීරයට අවශ්‍ය කොටස් එකතු කරන්නට නම් ඒ රසයත් ඕන. ඇඹුල් රසයත් එක්කලා සමහර විටමින් වර්ග තියෙන්නේ. විශේෂයෙන් විටමින් C වගේ ඒවා ඇඹුල් රසයත් එක්ක බද්ධ වෙලා පවතිනවා. එතකොට රසය කියන එක අපිට බැහැර කරන්න බෑ. එමනම් රසය කියන එක තියෙන්නේ දිව පිනවමින් කෙලස් වඩව ගන්නට නෙමෙයි කය පෝෂණය කරන්නට ඒ ඒ අවස්ථාවට අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙමනම් මේ මෑණියන්ට ඒ කාරණා සිහියෙන් නුවණින් දකින්නට පුළුවන් නම් සිහියෙන් යුක්තව කරන කාර්යයට අවධානය යොමු කරනවා නුවණින් යුක්තව එය හේතුඵල වශයෙන් විමසා බලනවා කුමක්ද කුමකටද මේවා සකසන්නේ ඒ සැකසීමේ පරමාර්ථය මේකෙන් ඉටු වෙනවාද? ඒ පරමාර්ථය මනවින් ඉටු කරන්න වඩා නිවැරදිව මේ කාර්ය කරන්නේ කොහොමද? එතකොට සියලු දෙනා පිළිබඳව කරුණා මෛත්‍රිය මොසු අන් අයගේ ජීවිත සුවපත් කිරීමේ දීර්ඝායුෂ සැලසීමේ නිරෝගී කිරීමේ ආකල්පයක් එක්ක Tamante ආහාර පිසීමේ කාර්යම සිද්ධ කරන්නට පුළුවන්. දැන් එතකොට තණ්හා මාන දිට්ඨි වශයෙන් සිත කෙලසිලා නැහැ කරන්නේ තමන් මේ ආහාර පිසීමම තමයි හැබැයි එය හේතුඵල වශයෙන් දකිනකොට ත්‍රිලක්ෂණ වශයෙන් දකිනකොට පරමාර්ථ වශයෙන් දකිනකොට ඒ මෑණියන්ට පුළුවන්කම තියෙනවා අකුසලයට සිත බර නැතිව සති සම්පජඤ්ඤයෙන් යුක්තෝ විදර්ශනා මූලික සිත් පරම්පරාවක් එහිදී ජනිත කරන්න. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ සිත කුසලයේහි පිහිටලා අරමුණ එකමයි ඒ අරමුණ පාදක කොටගෙන මෙතෙක් වෙලා කුසල් සිත් ජනිත වුණා. දැන් කුසල් සිත් ජනිත වෙන්නට පටන්ගෙන තියෙනවා කුමක් නිසාද? සිහිය පිහිටිය නිසා. අපි හිතමු මේ gedara තාත්තා රාජකාරී කටයුතු වල නිරත වෙලා ඉන්නවයි කියලා. එතකොට මේ රාජකාරී කටයුතු කරද්දී මේ අනුන්ගේ වැඩ අපිට මේ මේ කරන තරමට පඩියක් ලැබෙන්නෙත් නැහැ. මේවා කරලා ඉවරයක් කරන්නත් බෑ. අනිත් කට්ටිය නිකන් ඉන්නවා. මම විතරයි වැඩ කරන්න ඕන. මේ විදිහෙන් හිතනකොට කෝපය, නොසතුට, මතුවෙනවා. ඒතර මම තමයි මේක හොඳට කරන්නේ මට තමයි හොඳට කරන්න පුළුවන් මේ මම තමයි මේ කාර්යයට දක්ෂ කියලා හිතනකොට සක්කාය දිට්ඨිය මානය මතුවෙනවා. එතකොට මේක මේ විදිහට කළාම තව ටිකක් වැඩි වෙලා වැඩ කළාම මට වැඩි පඩියක් ගන්න පුළුවන්. මේක මෙහෙම කළාම වැඩි ලාභයක් උපදවන්නට පුළුවන් කියලා හිතනකොට තණ්හාව මතුවෙනවා. මේ විදිහට තණ්හා මාන දිට්ටි වලට වසඟ වෙලා ඒත නැත්තාට තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම අර මෑණියන් සිතුවා වගේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් මේ කාරණා මෙනෙහි කරමින් කුමක් සඳහාද මේ කාර්ය කරන්නේ මොකද්ද මේකේ පරමාර්ථය මේකෙන් ලෝකෙටත් Tamanට සිද්ධ වෙන යහපත කොතෙක් නිසා අන් අයගේ කෙලෙස් වඩන්නටවත් Tamanගේ කෙලෙස් වඩවා ගන්නටවත් නොවේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ මෙන්න මේ යහපත් අර්ථය සඳහා කියන එක Tamanට නුවණින් සලකා ගන්නට පුළුවන් වෙන්නේ හැඟීම් වලට වහල් නොවී ඒ කාරණය සම්බන්ධව අවධානය යොමු කරන්න පුළුවන් නම් පමණයි. එතකොට සම්පජඤ්ඤේහෙවත් ප්‍රඥාව උපදින්නේ සිහිය පාදක කොටගෙන. සිහිය පිහිටියොත් තමයි අර තණ්හා මාන දිට්ඨිය ආදී අකුසල මූලයන්ගෙන් සිත නිදහස් කරලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන්හි සිත පවත්වා ගන්නට හැකි වෙන්නේ. ඒ නිසා සතියෙහි එක්තරා ලක්ෂණයක් හැටියට ධර්මයේහි දක්වනෝ අකුසලයෙන් නගා සිටුවෙමින් කුසලයේහි සිත පිහිටුවන ගතිය. එතකොට මේක පටලවා ගන්නට එපා. කුසලයේහි පිහිටවනවා කියන්නේ කරන වැඩෙන් හාත්පසින් සිත අයින් කරලා වෙනත් කුසල් අරමුණකට ගෙනියන්න ඕන කියන එක නෙමෙයි. කෑම උයෝයා ඉන්නකොට